අද දවසේදීත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා සවන සිරිස දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද සතියේ බ්‍රහස්පතින්දා දවසයි 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ 24 වෙනි බ්‍රහස්පතින්දා ඉතින් බ්‍රහස්පතින්දා දවසට අපිට නියමිතව තිබෙන්නේ බන්ති කිලාලංකාරයෙන් විසින් පවත්වන ලබන අධර්ම දේශනාවන්ට සම්බන්ධී ඉන්නතුරු වෙනගෙනව ඇතිවෙනව ධර්ම සාකච්ඡාවට සම්බන්ධීමට ඉතින් අද දවසේදීත් අප කෙරේ අනුකම්පාවෙන් සුපුරුදු පරිදි අවසිලන්තේ වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාරයන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. ඉතින් උන්වහන්සේ සෑම දින වෙනුවෙන්ම අපි ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පොරක පිළිගන්න අප සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට වෙනවා. අද දවසේදීත් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ආදේශ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනන්ත පරිමාණ කාලයක් සංසාරේ නොයෙක් ජීවිතවල ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් වැඩි යන ආකාරයට දසපාරමී ධර්මයන් මොහොතින් මොහොත දියුණු කරගත්තා වූ ජීවිතෙන් ජීවිතේ පාරමී ගමනක් වැඩම කළා වූ සත්‍යං කෙරේ පතල මහා කරුණාවක් ඇත්තා වූ අනන්ත පරිමාණ ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා. ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වුණා වූ ලෝකයාට සැප පිණිස දේශනා කොට වදාලා වූ ඒ උතුම් ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා. අනන්ත පරිමාණ ගුණ ඇති සුපටිපන්නාදී ගුණයන්ගෙන් සමලංක වූ මහා සංඝරත්නයට මම සිරෙස් වැඳ නමස්කාර නමාගෙන නමස්කාරය වේවා. ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් පුදුගුණ බලයෙන් ධම්ම රත්නේ ධම් ගුණ බලයෙන් සංඝ රත්නේ සංඝ ගුණ බලයෙන්ද ඒ වාගේම තුනුරුවන් ගුණ වචනයකින් හෝ කියා වන්දනා කිරීමේ උතුම් කුසලයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැම දිනාමත් මේ මුළු ජීවිත කාලය පුරාම සිදු කරගත්තා වූ දාන සීල භාවනා ආදී පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් හැම දිනාටම අදත් සියලු දිනාටම අදත් අපි මේ කියා දෙන්නා වූ ධර්ම කරුණු ඊටමත් මොහොතින් වටහා ගන්නට තීරුම් ගන්නට සිහිය නුවණ පහළ වේවා කිසිම ආරපාදකයක් අකුසලයක් ඉදිරිපත් නොවි අදත් අපි මේ ප ဋ ාණ ධර්ම දේශනාව මාතෘකා කරගෙන අට්ඨාන ධර්ම කරුණු ඉදිරිපත් කරගෙන කියලා දෙන මේ දහම් කරුණු ටික හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට සෑම දිනාටම ඥාන ශක්තිය ප්‍රඥා පහළ වේවා ඒ වාගේම ධර්මයේ ඇසීමෙන් ධර්මයේ හිතීමෙන් මෙනෙහි කිරීම තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන් වඩාගෙන සෑම දිනාටම උතුම් නිවන් ගමන යාගන්ට ලැබේවා නිවන් පිණිස මේ උතුම් ප්‍රතිපදාවක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමි ඉතින් අද අපි මේ සාකච්ඡාව තුළින් දේශනාව තුළින් බලාපොරොත්තු වන්නේ ඉන්ද්‍රිය ධර්මයන් සම්බන්ධයෙන් කතා කරන ඉන්ද්‍රිය ප්‍රත්‍ය පිළිබඳව කියලා දෙන්නයි. බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ විස්තර වෙන ඒ ප්‍රත්‍ය ධර්ම ප ဋ ාණ ධර්ම 24 16 වෙනි තැනට කතා කරන 16 වෙනි තැන විස්තර කරන ධර්මයක් තමයි ඉන්ද්‍රිය ධර්ම. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රත්‍යය. ඉන්ද්‍රිය කියලා කියන්නේ එක කාරණයක්, ප්‍රත්‍යය කියලා කියන්නේ තව කාරණයක්. අපි මේ කාරණා දෙක පැහැදිලිව තේරුම් ගත යුතුයි ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරක ධර්මයේ කියන එක. මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්මය මම එක්තරා ප්‍රමාණයකට කතා කරලා මේ පෙන්තුන් පින්වත්තුන්ට විස්තර කරලා දීලා ඊට පස්සේ මේ අනුසාරයෙන් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්නත් පුළුවන් ඉන්ද්‍රිය කියලා කියන වචනේ තේරුම යම්කිසි ධර්මයක් තමාගේ යටතට අරගෙන තමාට අනුකූලව ක්‍රියා කරවන්නට පවත්වන්නට ගවර්න් කරන්න පුළුවන් යම්කිසි ශක්තියක් තියෙන දෙයක් වෙනවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය කියලා. සාමාන්‍යයෙන් මේ අපි පිරිත් දේශනා කරනකොට කියනවා දේවා නමින්ද කියලා. ඒ කියන්නේ දේවානම් ඉන්ද දෙවියන්ගේ රජා. දෙවියන්ගේ නායකයා. එතකොට දෙවිවරු ඉන්නේ නායකයාට අනුයාත වෙලා අනුකූල වෙලා. දෙවිවරු ඉපදුනාම ඒ දෙවිවරු එතෙන්ට යන්නේ ඒ ජීවිතයට දිව්‍ය ජීවිතයට යන්නේ දිව්‍ය ලෝකයක උපදින්නේ තමන්ගේ කර්මයෙන්. ඒ නායකයාගේ කර්මයෙන් නෙවෙයි. තමන්ගේ පිනකින් තමන්ගේ කුසල බලයකින් තමයි ඒ වගේ දිව්‍ය ලෝකයක උපදින්නේ. අපි හිතමු සක්‍ර භවණේ කියලා. ඒ දිව්‍ය ලෝකේ එහෙම ඉපදුනාට තමන්ගේ පිනෙන් හිටියත් එතන ඉන්නා වූ නායකයාට අනුයාත වෙලා තමයි තමන්ගේ ඒ ජීවිකාව තමන්ගේ පැවැත්ම තමන්ගේ කටයුතු කරන්න ඕනේ. ඒක ඉතින් එතන තිබෙන්නා වූ යම්කිසි නීති පද්ධතියක් යම්කිසි ගවර්නින් ගතියක් යම්කිසි පාලන ස්වභාවයක් තියනවාද ඒකට යටත් වෙන්න ඕනේ. තමන්ගේ පිනින් ඉපදුනත් එතෙන්ට අනුයාත වෙලා අනුකූල වෙලා තමයි තමන් ඒ කුසලය පින විඳින්න ඕන ඕන වෙන්නේ. අපි හැම එක්කෙනාම මනුස්ස ලෝකේ ඉපදිලා තිබෙන්නේ අපේ පිනේ. මනුස්ස ලෝකේ ඉපදිලා තියෙන්නේ අපේ පිනේ. ඒ අපේ පිනෙන් ඉපදුනාම අපේ කොහේ හරි ගමක ඒ වගේම අම්මා තාත්තා දෙන්නේ හොයාගෙන කර්මෙන් ලබාගෙන අපි ඒ මනුස්ස ලෝකේ මේ මනුස්ස ලෝකේ ඉපදුනා. එහෙම ඉපදුනාට අපිට අපේ පිනෙන් ඉපදුනාය කියලා සම්පූර්ණ නිදහස සම්පූර්ණ ඔතොරිටි එක අපිට අරගෙන එහෙම ජීවත් වෙන්න බෑ. අපි මේ උපදින්නත් කලින් පැවතිච්ච කරගෙන ආපු නීති පද්ධතියක් යම්කිසි රාමුවක් තියෙනවා. අපි උපදිනකොට ඒකට අපි යටත් වෙනවා. එතකොට අපි ඒකට අනුකූල වෙලා ඒක නිසා මේ අනුකූල වෙලා තමයි අපි මේ ජීවත් වෙන්න ඕනන්නේ කටයුතු කරන්න ඕන වෙන්නේ. ඉතින් මේක ඔය ඉන්ද්‍රිය කියන වචනය තේරුම් ගැනීමට මේක හිතීම බොහොම උපකාර වෙනවා. දැන් ඉන්ද්‍ර කියලා කියන්නේ ඉන්ද්‍රේ ගවන් කියන රජ කමක් පාලනයක්. දැන් ඕක ඔය විදිහට තේරුම් ගන්න. ඊළඟට අපි මේ කතා කරන්නේ මේ ධර්ම සමූහයක් ගැනයි. මේ ප්‍රත්‍ය ධර්ම ඒ කියන්නේ උපකාරක ධර්ම උපකාරක ස්වභාවයෙන් පවතිනා වූ ධර්මයෝ කතා කරන්නේ එක ධර්ම මණ්ඩලයක් යොමු කරගෙන. ඒ තමයි අපි කිව්වා චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා ධර්ම කොටසක් තියෙනවායි කියලා. අපි ඉස්සර වෙලාම මේ වැඩේට බහින්ට කලින් ඔය පරමාර්ථ ධර්ම ටික අපි අහුලා ගත්තා. අපි ඔය පිළිබඳව කතා කළා. සිත් හටගන්න භූමි කතා කළා. කුසල් අකුසල් ඊට පස්සේ විපාක ක්‍රියා ওই විදිහට සිත් තියෙනවායි කියලා අපි කතා කළා. දැන් ඒ වගේ සිත් 89ක් චෛතසික ධර්ම 52ක් රූප ධර්ම 28ක් ඒ වගේම අව්‍යාකෘතව පවතිනා වූ නිර්වාණ ධාතුව මේ ධර්ම මණ්ඩලයේ තමයි අපි මේ ප්‍රත්‍ය ධර්ම හොයන්නේ. ප්‍රත්‍ය ධර්මයන් කියලා කියන්නේ ඒ ධර්ම අනිත්‍යවට බලපාන විදිය අනිත් ඒවට උපකාර වෙන විදිය තමයි අපි මෙතන කතා කරන්නේ. එතකොට මේ ඔය ධර්ම අපි හිතමු සිත් කියලා. සිතයි ඊට පස්සේ එක වෙලාවක පහළවන්නා වූ චෛතසික ධර්ම ගත්තයින් පස්සේ ඔක පොකුරටනේ එන්නේ. අපි හිතක් කියලා කිව්වට ඔක ඇවිල්ලා නාම ධර්ම සමූහයක්. සිතකු සිතයි චෛතසික ධර්ම සමූහයක් එක තැන එක මොහොතේ එකට උපදිනවා. ඒ උපදින වෙලාවේදී ඔවුනොවුන්ට උදව් වෙන උපකාර වෙන ස්වභාවයක් තියෙනවා. එතන එතනදී යම්කිසි බලයක් තිබෙන්නා වූ ධර්ම ටිකක් ඔය ඉන්ද්‍රිය වැඩි කරනවා. ඒක නිසා මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය තුලින් අපි කතා කරන්නේ එහෙම අනිත් ධර්මයකට බලපෑමක් පවත්ලා ඒ වගේම අනිත් ධර්මයකට උපකාරයක් වෙලා තිබෙනා වූ ධර්ම මණ්ඩලයක් පිළිබඳවයි. මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගැන කතා කරනකොට ඒක මේ විදි තුනකට කියලා දෙනවා. ධර්මයේ විස්තර කරන්නා වූ පොතපතේ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ආකාර තුනකට විදි තුනකට කියලා දෙනවා. අපි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගැන දැනගන්න යනකොට මේ ඒ කරුණු තුන දැන ගැනීම හොඳයි. එකක් තමයි එක විදිහකට කියනවා මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යය. ඒකට කියනවා සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය කියලා. සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය. ඊළඟට කියනවා පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය කියලා. අනිත් එක තමයි රූප ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍යය. සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය පුරේ ජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යේ රූප ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍යේ කියලා ප්‍රත්‍යේ තුන් ආකාරයකට විස්තර කරනවා. මේ තුන් ආකාරයක මෙහි විස්තර කරනවා වගේම තව එකක් අපි දැනගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම නමින් ධර්මයේ කතා කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම නමින් ඉන්ද්‍රිය ඇත්ත වශයෙන්ම ඔක්කොම 22ක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම නමින් 22ක් තියෙනවා. ඒ 22 එක විදිහකට කෙටි කරලත් ගන්නවා. මම ඒටි කියන්නම් දැන් ඔය ඉන්ද්‍රිය ධර්ම කියලා ගත්තම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ අපි නිතර දෙවිලි කතා කරන වණින් ඉස්මතු කරගන්න සූත්‍ර වලින් කියනා වූ ඉන්ද්‍රිය ධර්ම පහ. ඒවා රූප වලට සම්බන්ධයි. රූප කොටස් රූප ධර්ම ඊළඟට තියෙනවා ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම දෙකක් ඒවට කියනවා භාව ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ඊළඟට කියනවා ජීවිතේන්ද්‍රිය අටයි ඊළඟට මන ඉන්ද්‍රිය සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය 13ක් වෙනවා. උපේක්ෂා ඉන්ද්‍රියත් එක 14යි. ඊළඟට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. 19ක් වෙනවා. ඊළඟට තියෙනවා අනඤ්ඤා තඤ්ඤස්සාමී තින්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය කියලා 20 21 22. අනඤ්ඤා තඤ්ඤා සාමීතින්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය අඤ්ඤා තාවින්ද්‍රිය. එතකොට මෙතන ඔක්කොම තියෙනවා ඉන්ද්‍රිය ධර්ම 22ක් විස්තරාත්මක වශයෙන්. ඔක්කොම ටික. හැබැයි මේ ඔය හැම එකක්ම මොන මොන හරි ඔය ඉන්ද්‍රිය වැඩක් කරනවා. ඒ වුණත් මේ වෙලාවේදී මේ ඉන්ද්‍රිය කතාව කියනකොට මෙතනදී ගැනින්නේ ධර්ම කොටසක්. දැන් අපි කිව්වා මේ ඉන්ද්‍රිය ස්වභාවයේ වැඩ කරන තැන් කීපයක් කිව්වා. සහජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යය, පුරේජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යය, රූප ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍යය කියලා. දැන් අපි ඉස්සෙල්ලා බලමු මේකෙන් එකක් අරගෙන. මොකද්ද මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය කියලා කියන්නේ? සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය කියලා කියන්නේ එකට උපදින්නා වූ චිත්තචෛතසික ධර්ම පිළිබඳව කතා කරනකොට එක වෙලාවේ එක ධර්ම මණ්ඩලයක් සිත සහ චෛතසික ධර්ම උපදිනකොට යම්කිසි හිතක ඒ Taman එක්ක එකවර එකට උපදින්නා වූ නාම ධර්මයන්ට ඔය ඔතන තිබෙන්නා වූ යම්කිසි ධර්ම ටිකක් අනිත් ඒවට නිකක් මේ ලොකු වෙලා බලවත් වෙලා තමන්ගේ පැත්තට හරවාගෙන නතු කරගෙන අනිත් ධර්ම ටික. එහෙම නැත්නම් තමාගේ යටතේ තමන්ට ඕනෑ විදිහට මේ ටික හැසිරෙන්න ඕනෑ කියලා කියන්නා වගේ වැඩ කරන ස්වභාවයක් තිබෙනවා. හැබැයි ඔය ගතිය හැම එකටම නැහැ. ඔය චිත්තචෛසික ධර්ම එකට වැඩ කරාට ඒ ගතිය හැම හැම චිත්තචෛසිකයන්ටමත් නැහැ. සමහර ඒවට විතරයි තියෙන්නේ. ආන්න ඒ ටික විතරයි ඉන්ද්‍රිය ධර්ම හැටියට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්ම හැටියට සලකන්නේ. එතකොට එක සිතක් පහළ වෙනකොට ඒ සිතේ චෛතසික ධර්ම කියලා ධර්ම සමුදායක් තිබෙනවා. ආන්න ඒ සිතයි චෛතසික ධර්ම සමුදායයි අනිත් Taman එක්ක උපදින්නා වූ අනිත් ඒවා අනිත් චෛතසික ධර්මයන්ට සිතට බලපෑමක් එයා නතු කර ගැනීමක් ඒ වෙලාවේ ඒ මොහොතේ කරන්න හැකියාව තියෙන නිසා යන්නේ හැකියාවෙන් යුක්ත වෙච්ච ධර්මයට කියනවා සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය භාවය කියලා. ඔය එකක්. දෙවෙනි තැනට යනකොට ඒ කිව්වේ පුරේජාත. දැන් මේ කතාව තේරෙනවනේ. සහජාත කියලා කියන්නේ එකට උපදිනවා. ඒක තේරෙනවා. පුරේජාත. ඉන්ද්‍රිය ප්‍රත්‍යය කියලා කියන්නේ ඉස්සර වෙලා උපදිනවා. පුරේජාතයි. ඉස්සර වෙලා එහෙම නැත්නම් කලින් ඉපදිලා කලින් හටගෙන ඒක ඇයකට කලින් කියන කතාව පැයකට දෙකකට උඩින් වෙන්නත් පුළුවන් විනාඩියකට උඩින් වෙන්නත් පුළුවන් ක්ෂණයකට කලින් වෙන්නත් පුළුවන් මෙතනදී ඇත්ත වශයෙන් ගන්න තියෙන ක්ෂණයකට හෝ කලින් තියෙනවා නම් පුරේ જાතයි තමන්ට කලින් තමන්ට පළමුවෙන් ඉපදිලා පස්සේ උපදින්නා වූ යම්කිසි දෙයකට යමක් උපකාර වෙනවා නම් යමක් පත්‍ය වෙනවා නම් ඒකට කියනවා පුරේ જાති ඉන්ද්‍රිය ප්‍රත්‍ය ස්වභාවය කියලා. පුරේ જાති ඉන්ද්‍රිය ප්‍රත්‍ය ස්වභාවය. එහෙම එකක් තියෙනවා. අපි මෙතන මේ කතාව ඔය පුරේ જાත ප්‍රත්‍ය පිළිබඳව කියනකොට කිව්වා. ඒ කියන්නේ ඔය ඉස්සර වෙලා ඉපදිච්ච රූප ධර්ම පසු උපදින්නා වූ නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා. අපි ඒකත් මේ අවස්ථාවට යොදා ගන්නට වෙනවා. එතකොට තමයි ධර්මයේ තේරෙන්නේ. තව එකක් තිබෙනවා රූප ජීවිතේන්ද්‍රය පත්‍ය ස්වභාවය කියලා. හැබැයි ඒක නාම ධර්ම වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක කෙලීම රූප ජීවිතේන්ද්‍රය කියලා තමයි කියන්නේ. එතකොට රූප ජීවිතේන්ද්‍රය රූප වලට බලපෑමක් කරන ගතිය තියෙනවා. අපි තව ටිකක් ඕක විස්තර වශයෙන් බලමු. ඔය සිද්ධිය වෙන තාලේ. පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය වෙන්නේ ඉස්සර වෙලා දැන් අපි මේ චිත්ත වීතියක් ගත්තම ඒ චිත්ත වීතියේ ඉස්සර වෙලාම අපි අහලා තියෙනවා චිත්තක්ෂණ 17කට ගමන් කළ හැකි චිත්ත වීතියක් පහළ වෙනවා ඒ සිත චිත්ත වීතිය පහළ වෙන වෙලාවෙම අපි හිතමු රූපයකුත් පහළ වුණා. එතකොට චිත්ත වීතියේ ආරම්භයයි රූපේ පහළ වීමයි දෙක එක වෙලාවෙ සිද්ධ වෙනවා. චිත්ත වීතියක ආරම්භය ගණන් ගන්නේ තේරුම් ගැනීම පහසුව සඳහා ගණන් ගන්නේ භවංග සිත්ති. අතීත භවංග සිතේ. අතීත භවංග සිතයි භවංග චලනශනයයි භවංග බිඳී යෑමයි හෙවත් උපච්ඡේදයයි. ඔය තුන සිද්ධ වෙලා ඊට පස්සේ පංචද්වාරා වජ්ජන කියන සිතක් පහළ වෙලා ඊට පස්සේ අපි හිතමු ద్వාරක විඥානයක් පහළ වෙනවා. චක්කු ద్వාරයට සම්බන්ධ හරි සෝත ద్వාරයට සම්බන්ධ හරි ගහන ජීවා කාය ద్వාරය සම්බන්ධ හරි පංචද්වාරයේ ඒ සිතක් පළ වෙනවා. මෙන්න මේ හරි. දැන් බලන්න මේ හරියට චක්කු විඥානය හරි සෝත විඥානය හරි පහළ වෙන්න පහළ වෙනකොට ඒකේ තියෙනවා හිතයි චෛතසික ධර්ම හතකුත්. ඔය ටික පහළ වෙන්නේ පහළ වෙන අවස්ථාව වෙනකොට භවංගයත් එක්ක පහළ වෙච්ච රූපය චිත්තක්ෂණ පහක් පරණ වෙනවා. චිත්තක්ෂණ පහකට පස්සේ තමයි චෛතසික දර්ශිත චෛතසික ධර්ම පහළ වෙන්නේ මෙතන. එතකොට පුංචි වේලාවක් ප්‍රසාද රූපය පහළ වෙලා කල් ඉක්ම වෙලා තියෙනවා. එතනදී අපිට හොඳට තේරෙනවා මේ විස්තර කරන තාලෙට මේ ප්‍රසාද රූපය චක්කු ප්‍රසාදේ හරි සෝත ප්‍රසාදේ හරි ජීවහා කාය ජීවහා ගාන ජීවහා කාය ප්‍රසාද හරි මේවා ඩිංගක් පරණ වෙලා තියෙනවා. එතකොට ඒවා ඉස්සර වෙලා පහළ වුණා. ප්‍රසාදය චිත්තක්ෂණ කීපයකට කලින් පහළ වෙලා ඒ පහළ වෙච්ච චිත්තක්ෂණ පහක් විතර පරණ වෙච්ච ප්‍රසාද රූපයක් ආධාර කරගෙන ඒකේ උඩ තමයි අර චක්කු විඥාන ආදී විඥාන පහළ වෙන චෛසිකත් එක්ක. එතකොට තියෙනවන පුරේ ධාතයි හැබැයි ඉන්ද්‍රිය ස්වභාවයේ තිබෙනවා. දැන් ගියක් හැදුවම ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට ඒ හදාපු ගෙදර උපකාර වෙනවා. දැන් අපි ඕක තේරුම් ගන්න පුරේ ජාත ස්වභාවය පුරේ ජාත ස්වභාවයේ ඉස්සර වෙලා උපදිච්ච දේ පස්සේකට ගවන් වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දලදා මාලිගාව බලන්නකෝ. දලදා මාලිගාවට මේ දැන් පස්සේ උපදිච්ච අය කොච්චර යනවද? වඳින්න යනකොට මේ ඒ දරදා මාලිගාවේ අපි උපදින්නත් කලින් ඇතිවෙච්ච යම්කිසි නීති පද්ධතියක් තිබෙනවා. රජ කාලේ ඉඳලා මේන නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අපි යන හැම එක්කෙනාම අනුකූල වෙන්න ඕනේ. පේලිය යනවා නම්, බුද්ධ පූජාව තියෙනවා නම්, වන්දනා කරනවා නම් හැම වෙලාවෙම එතෙන්ට අපි අනුකූල වෙන්න ඒ වගේ දැන් මේ එතකොට තියෙනවනේ එතන තියෙනවනේ අපිව පාලනය කරන අපිව අනුයාත කරන යම්කිසි ගැම්මක් ස්වභාවයක් ඒකට ඇතුල් වෙනකොටම සමහර ඒවා තියෙනවා අපිට කවුරුවත් ඇවිල්ලා කියන්න ඕනන්නේ නැහැ. මෙහෙම ඉන්න මෙහෙම යන්න අපි එතෙන්ට යනකොටම ඇඟට වදිනවා මෙන්න මේ විදිහටයි මෙතෙන්ට ඉන්න ඕනන්නේ එතෙන්ට යන්න ඕනන්නේ කියලා අපිට නිකන් මේ ඒ හරියට ඇතුල් වෙනකොටම ඇඟට යම්කිසි හැඟීමක් කාවැදීමක් තියෙනවා. ඒ වගේ මේ ඉස්සර වෙලා පහළ වුණා වූ ප්‍රසාද රූපයක් මත විඥානයක් පහළ වෙනකොට ආයේ ඒ විඥාණයට සහ චෛතසික ධර්මයන්ට වෙන හැඩයක් ගන්නට වෙන විදියකට ක්‍රියා කරන්නට එහෙම බෑ. හැම වෙලාවෙම ඒ ප්‍රසාදයට අනුකූලව ඉන්න සිද්ධ වෙනවා. ආන්න ඒ වගේ ඒ ප්‍රසාදයට අනුකූල වීමට තිබෙන්නා වූ ගති ඉන්ද්‍රිය ගතියක්. ඒක අමුතුම විදිහේ අතිශය සියුම්. ඊටාම ඉතාම සියුම් වූ අර නාමයන්ට බලපවත්වන එක්තරා ගති විශේෂයක්. එක්තරා බලපවත්වන governing ධර්ම විශේෂයක්. ඒ තියෙන්නේ. ඒක එකක්. ඊළඟට තියෙනවා මේ අර සහජාති ඉන්ද්‍රිය කියන එක වැටෙනවයි කියලා මම හිතනවා. අපි ඒක ගැන තව ටිකක් කතා කරන ඉස්සරහට අනිත් එක තමයි මේ නාම ධර්ම. රූප ධර්ම පිළිබඳව කතා කරාම ඔය රූප ධර්ම වල තිබෙනවා මේ ජීවිත ඉන්ද්‍රිය කියලා රූපයක්. ඒක බොහොම සියුම් වෙච්ච සියුම් රූප ස්වභාවයක්. ඒ ජීවිත ජීවිත ඉන්ද්‍රිය කියලා කියන රූපය තනියෙන් පහළ වෙන්නේ නැහැ. ඒක රූප මණ්ඩියකට කලාපයකට තමයි පහළ වෙන්නේ. රූප සමූහයක සමාජිකෙක් වෙලා තමයි මේ ජීවිතේන්ද්‍රය පහළ වෙන්නේ. එතකොට මේ ජීවිතේන්ද්‍රය රූප කලාපයක මේ රූප කලාපයක අන්‍ය අපි හිතමු මෙන්න මෙහෙම එකක් අපි හිතමු උදාහරණයක් ඇටියෙද මේ චක්කු ප්‍රසාදය කියලා කියනවනේ. චක්කු ප්‍රසාදය කියනට ඒක තනියෙන් හිතින් නෑ. එතන තියෙන රූප 10ක්. ඒකට කියනවා චක්කු දශකය කියලා. චක්කු දශකයේ තියෙනවා ඒ රූප කලාපේ රූප 10ක්. පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායු රූපය. වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, වර්ණ, ගන්ධ, රස, ඕජා රූපය. ඊළඟට තියෙනවා ජීවිත රූපය, චක්කු ප්‍රසාද රූපය. දැන් ඔය ඔය පොකුර ඔය රූප 10 ඔය රූප මිතිය එකටයි ගොඩනැගෙන්නේ එකටයි පහළ වෙන්නේ ඔය රූප 10 එක රූපයක් තිබෙනවා ජීවිතේ ඉන්ද්‍රිය රූපය කියලා ඒ ජීවිත ඉන්ද්‍රිය රූපය මහා අමුතුම එකක් පේන්නත් නැහැ පේන්නත් නැහැ නැත්තිත් නැහැ ඒකේ ඒක ඒ ජීවිතේ ඉන්ද්‍රිය රූප ගතිය ඒකේ කැවිලා කාවැදිලා අනිත් රූප නමයම පනගස්වගෙන අනිත් රූප නමයටම මේ හැඩදීගෙන අනිත් රූප නමයම පවත්වාගෙන යන්න පුළුවන් ගතියක් ඒ රූපය පාලනය කරන ගතියක් රූපේ තියෙනවා. අන්න ඒකට කියනවා රූප ජීවිතින්ද්‍රය කියලා. එතකොට සහජාත ඉන්ද්‍රිය හැටියට නාම ධර්ම ටික වැඩ කරනවා වෙනම පුරේජාත ඉන්ද්‍රිය හැටියට රූපයක් නාමයන්ට ප්‍රත්‍ය වෙනවා ඊළඟට රූප ජීවිත ඉන්ද්‍රිය ගත්තම තනිකර රූපම රූපයන්ට ප්‍රත්‍ය වෙනවා දැන් මේ මෙතන තියෙනවා ওই විදිහට ආකාර තුනක් ඊළඟට අපි තව එකක් අපි තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මේ මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගැන කතා කරනකොට ඒකේ තිබෙනවා විශේෂ ඉන්ද්‍රිය ධර්ම ටිකක් මතක තියාගන්න. දැන් අර ඉස්සර වෙලා මම කිව්වනේ 22ක ලිස්ට් එකක්. ওই 22කේ ලිස්ට් එකෙන් ඒ ඉන්ද්‍රිය ධර්ම 22කින් ඇත්තටම ගත්තයින් පස්සේ මේ මූලික වැඩේ කරන්නේ එහෙම නැත්නම් ඉන්ද්‍රිය කටයුත්ත කරන්නේ ධර්ම 8යි. ධර්ම 8ක් තියෙන්නේ. ඒ ධර්ම 8 තමයි මේ ජීවිත ඉන්ද්‍රිය ඊළඟට සිත වේදනාව කියන චෛතසිකය ශ්‍රද්ධාව කියන චෛතසිකය වීර්ය චෛතසිකය සති චෛතසිකය ඒකාග්‍රතා චෛතසිකය ප්‍රඥා චෛතසිකය දැන් මෙතන තියෙනවා සිතයි මේ කියන්නා වූ චෛතසික ධර්ම හතයි ගොඩක් තියෙනවා චිත්තයයි ජීවිතින්ද්‍රිය, වේදනාව, සද්ධාව, වීරිය, සති, ඒකාග්‍රතා, පඤ්ඤා. මේ ධර්මතා අට රූප නෙවෙයි. මේවා නාම. තවත් එකක් මේ වෙලාව මතක් කරගන්න ඕනේ, කියන්න ඕනේ. මේ ඉස්සර වෙලා මම කියවනේ ජීවිතින්ද්‍රිය රූපයට සම්බන්ධයි කියලා. ඇත්තට රූපවලත් තිබෙනවා ජීවිතින්ද්‍රියක්. ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. නාම වෙලක් තිබෙනවා නාම ජීවිත ඉන්ද්‍රිය ස්වභාවයක්. අර තියෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර කියලා. ඒකේ එක නාමයක් තියෙනවා චෛතසිකයක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය ගතිය තියෙන. දැන් මේ කියපු ටික ඇවිල්ලා රූප නෙවෙයි. මොනවද රූප නොවන්නේ? ජීවිත ඉන්ද්‍රිය කියන එක චෛතසිකයක්. අර රූපය ඉන්නේ නෙවෙයි. ඊළඟට සිත ඊළඟට වේදනාව චෛතසිකය. ශ්‍රද්ධාව චෛතසිකය. වීරිය චෛතසිකය. සතිය චෛතසිකය. ඒකග්ගතාවය ඔය සමාධි චෛතසිකය. ප්‍රඥාව චෛතසිකය. මේ ධර්ම ටික තමයි ඔය ඉන්ද්‍රිය හැකියාව යම්කිසි දෙයක් ගවන් කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් අනිත් එකකට බලපෑමක් කරන්න පුළුවන් ගතිය ඉන්ද්‍රිය වශයෙන් තිබෙන හැකියාව තිබෙන ධර්ම ටික විතරයි. ඒවා ඔය තිබුණාට ඒක නෑ. දැන් පඨවි ධාතුව එහෙම ඉන්ද්‍රිය ගතිය හැටියට වැඩ කරන්නේ නැහැ. ආපෝ තේජෝ වායුත් නැහැ. වර්ණය එහෙම නැහැ. නමුත් ජීවිත ඉන්ද්‍රිය කියන රූපේ නම් රූප සම්බන්ධයෙන් තියෙනවා. දැන් ඔන්න ඔය විදිහට සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්මය හැටියට ගණන් ගන්න එතකොට 8 දෙනයි. අනිත් එක තමයි මේ ඇයි එහෙම ඉන්ද්‍රිය ප්‍රත්‍ය හැටියට සලකන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ මේක මම මීට කලිමුත් කියලා තියෙනවා. ඇයි අනිත් ඒවා නොසලකන්නේ? ඇත්තටම ප්‍රත්‍යක් හැටියට සලකන්නේ මේවට එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රත්‍යක් හැටියට සලකන්නේ මේ කරුණක් හින්දායි එක්තරා. දැන් යම්කිසි ධර්මයකට තවත් එකක් උපද්දවන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ කියන්නේ අර ජෙනරේටින් ෆෝස් එක තියෙනවා ජනක ශක්තිය තියෙනවා නම් එහෙම නැත්නම් උපන්නා වූ දෙයකට උදව් කරන්නට උපකාර කරන්නට පිළිහිට වෙන්න පුළුවන් අර සපෝටිව් ඇබිලිටි එක තියෙනවා නම් උපස්තම්භක ගතිය තියෙනවා නම් ඒ වගේම ඒ උපන්නා වූ දේවල් පරිපාලනය අනුපාලනය කරන්න පුළුවන් ගවර්නින් ෆෝස් එක තියෙනවා නම් එහෙම දෙයක් තිබුණොත් විතරයි ප්‍රත්‍යක් හැටියට ගණන් ගන්න. ජීවිතේන්ද්‍රිය, චිත්තේ වේදනා මේ කියපු මේ ධර්ම අටේ ඕක තියෙනවා. අනිත්‍යයට වඩා මේකෙත් තියෙනවා. බල ගන්නවන ගතියක්. ඒක නිසා මේවා ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්ම හැටියට ඔය නාම ධර්ම කාණ්ඩේ සලකනවා. දැන් එතකොට අපි කිව්වා ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය ප්‍රත්‍ය ආකාර තුනකට කතා කරනවා සහජාත පුරේජාත රූප ජීවිත ඉන්ද්‍රිය කියලා ඒ කරුණේ කිව්වා ඊළඟට තව පැත්තක් අපි මතක තියාගන්න ඕනේ සමහර ධර්ම වලට තිබෙනවා ඉන්ද්‍රිය වීමේ ಗುಣ ස්වභාවය සමහර ඒවට තියෙනවා ඒ ඉන්ද්‍රිය ඊමේ ගුණයන්ට අවනත වීමේ ස්වභාවය දැන් රටක පාලකේ රටක පාලකෙක් ගත්තම ඒ පාලකයාට තියෙන්නේ නීති රෙගුලාසි දාලා Tamanට ඕනෑ විදිහට Taman සිතඟි විදිහට අනිත් අය ගලපන එක පාලනය කරන එක. ඒ හැකියාව තිබෙන එක්කෙනා ඉන්ද්‍රිය ප්‍රත්‍ය ස්වභාවය තියෙනවා. තියෙන කෙනා. එතකොට governing force එක governing ability එක ඒක තිබෙන්නේ එක තැනකනේ. එතකොට ඒ ගවර්න් එකට ඒ පාලනයට යටත් වෙන කොටසක් ඉන්නවනේ. එතකොට දෙන්නෙක්නේ දෙගොල්ලක් අපි දලදා මාලිගාවට ගියන් පස්සේ ඒකේ තිබෙනා වූ යංකසේ ස්වභාවයක් තිබෙනවා පාලනය කරන කටයුතු කරන නීති රෙගුලාසි සමූහයක් තිබෙනවා ඒ වගේම ඒවා මේ එහෙම එතන තියෙනවා එතෙන්ට යනකොට ඒ නීති කියන්නේ එක්තරා දෙයක්, එක්තරා ගතියක්, එක්තරා ස්වභාවයක්. ඒවට අනිත් අය යටත් වෙනවා. එතකොට නීතියක් වෙනම තියෙනවා යම්කිසි කරගෙන ආපු වැඩමාලාවක් තියෙනවා ඒකට යටත් වෙන කොටසක් ඉන්නවා යන හැම එක්කිනාම එකට යටත් වෙනවා ඔය වගේ මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගත්තම ඒ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වගේම ඒ ප්‍රත්‍යයෙන් ඒ ප්‍රත්‍ය ගතිය ඒ බලපෑම ලබන්නා වූ තව ධර්ම සමූහයක් ඒකේ තියෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝ uppන්න ධර්ම කියලා. ඒ කියන්නේ යමක් යම් කිසි තැනකින් ගවන් කරනවා නම් පාලනය කරනවා නම් ඒ පාලනය කරන්නේ පාලන හැකියාව තියෙන හින්දා ඉන්ද්‍රිය ස්වභාවය තියෙන හින්දා ඒකට යටත් වෙන්නේ යටත් වෙන්න දෙයක් තියනවාද ඒකට කියනවා ප්‍රත්‍යුප්පන්නේ කියලා. සිත් තියෙනවා 89ක්. ඒ සිත් 89. ඊළඟට ඒකට අනුයාතව අවස්ථානුකූලව වැඩ කරන්නා වූ චෛතසික ධර්ම තියෙනවා 52ක්. ඒ 52යි ඊළඟට තියෙනවා සිත නිසා උපදින්නා වූ චිත්තජ රූප කොටසක් තිබෙනවා. ඊළඟට තියෙනවා ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මය බලවත් බලගන්නලා පහළ වෙන්නා වූ කර්මජ රූප. දැන් මම කිව්ව මෙතන සිත් 89යි චෛතසික ධර්ම 52යි චිත්තජ රූප ධර්ම ටිකයි ප්‍රතිසන්දි කර්මජ රූප ටිකයි මෙන්න මේ ටික ගණන් ගන්නවා ගණන් ගණනවා අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලය වද්දා ගන්න ඒවට යටත් වෙලා වැඩ කරන ක්‍රියාත්මක වෙන පහළ වෙන තිබෙන්නා වූ ධර්මය කියන පත්‍ය උපන්න ධර්ම කියලා. සිත් 89 චෛසික 52 චිත්තජ රූප සහ ප්‍රතිසන්දී අවස්ථාවේ පහළ වෙන්නා වූ කර්මජ රූප. එතකොට මේ තමයි ඉන්ද්‍රිය ප්‍රත්‍යය සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය හැටියට කතා කරපු තැන. ඊළඟට මේ පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙන ඒ රූපයයි නාමයයි ගත්තයින් පස්සේ චක්කු ප්‍රසාදය ආධාර කරගෙන තමයි චක්කු විඥානේ පහළ වෙන්නේ. චක්කු විඥානේ පහළ වෙනකොට විඥානයයි චෛතසික ධර්ම හතකුත් පහළ වෙනවා. එතකොට පුරේ જાති ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ මේ කියන්නා වූ චක්කු ප්‍රසාදයට සෝත ප්‍රසාදයට ගාන ජීවහා කාය ප්‍රසාදවලට ඒ රූපයන්ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ස්වභාවය ලබාගෙන ප්‍රත්‍ය උප්පන්න හැටියට ක්‍රියාත්මක වෙන්නේ මොනවද? අර විඥාන ප්‍රසාදේ පහළ වෙන චක්කු විඥාන ආදී විඥාන ධර්ම පහ සහ ඒ අතර පහළ වෙන්නා වූ චෛතසික ධර්ම හතර. ඇත්තටම බලමු කුසල ධර්මයන් හැටියට අකුසල ධර්මයකට 10ක් 15 වෙනවා. නමුත් ඒ ධර්ම ටික තමයි ඔය ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්ම හැටියට කතා කරන්නේ. එතකොට ප්‍රත්‍යඋප්පන්න ධර්ම ටිකක් තියෙනවා. දැන් මේක නිෂ්කලංකව හොඳට වාඩි වෙලා ඉස්සර වෙලාම අපි හිතමු ඕක භාවනාවක් හැටියට මෙනෙහි කරනවා නම් ওই ඉන්ද්‍රිය ධර්මයන්ගේ භාවනාවක් හැටියට මෙනෙහි කරනවා නම් ඉස්සර වෙලාම අපි අපේ හිතට අවධානය සිහිය යොදලා මේ හිත තුළ මේ නැත්තම් මගේ මා තුළ තියෙනවා සිත් සමූහයක් තිබෙනවා ඓතිහාසික ධර්ම සමූහයක් තිබෙනවා කර්මජ චිත්තද ඍතුජ ආහාරජ කියලා රූප ධර්ම සමූහයක් තිබෙනවා එතකොට මෙච්චරනේ තියෙන්නේ නිර්වාණය මෙතෙන්ට ගන්නේ නැහනේ. එතකොට සිත් මණ්ඩලයක් තිබෙනවා, සමුහ තියෙනවා, චෛතසික තියෙනවා, රූප තියෙනවා. මෙතන මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්මයේ හැටියට කතා කරනකොට ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙනවා. මගේ හිත ඉන්ද්‍රිය ප්‍රත්‍යයේ ගතිය තිබෙනා ධර්මයක්. ඊළඟට මේ හිතේ පහළවන්නා වූ චෛතසික ධර්මයක් තිබෙනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍ය හැකියාව තිබෙනා වූ ධර්මයක්. ඊළඟට තියෙනවා වීරිය ධර්මයේ කියලා. ඒ වීරිය ධර්මය ඇවිල්ලා ඉන්ද්‍රිය ප්‍රත්‍යය තිබෙන්නා වූ වේදනාව කියන එක ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්මයක්. ඊළඟට ශ්‍රද්ධාව කියලා මගේ හිතේ තිබෙනවා ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍ය හැකියාව තිබෙන්නා වූ ධර්මයක්. වීර්ය ධර්මයේ තිබෙනවා සති ධර්මයේ තියෙන ඉන්ද්‍රිය ශක්තිය තිබෙන්නා වූ එකක්. ඒකාග්‍රතාවයේ කියන සමාධි ගතිය තියෙනවා ඒකත් ඉන්ද්‍රිය ශක්තිය තියෙන එකක්. ප්‍රඥාව තියෙනවා ඉන්ද්‍රිය ශක්තිය තියෙන එකක්. මෙන්න මේ ධර්ම 8 මේ මා තුල තියෙනවා. එතකොට මේ ධර්ම අට විතරක් නෙවෙයි මේ මා තුල තියෙන්නේ. තව තිබෙනවා චෛතසික ධර්ම තිබෙනවානේ ඔය මේ ධර්ම වලට ඔය ලෝභ, දෝෂ, මෝහ ඊට පස්සේ අලෝභ, අදෝෂ, අමෝහ ඔය කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ආදි වශයෙන් තව තියෙනවානේ සමූහයක් අකුසල වශයෙන් ගත්තම වශයෙන් එක්සා මච්චරිය කුකුච ඔය වගේ සමූහයක් තිබෙනවානේ. ඒ එකකටවත් ඉන්ද්‍රිය හැකියාව ප්‍රත්‍ය නැහැ. ඒක නිසා මේ ධර්ම අට මහත්තුල පහළ වෙනකොට ඒ ඒ අවස්ථාවලදී මේවා ඉස්මතු වෙලා ඒවත් එක්ක පහළ වෙන අනිත් ධර්ම Tamanට තමන්ගේ පැත්තට නමාගෙන ක්‍රියාත්මක කරනවා කියන බව අපි මානසිකාරය කරොත් ඒ තුල ඒ ක්‍රියා හොඳට අවබෝධයක් අපිට ඇති වෙනවා. ඔය භාවනාවක් හැටියට ඔය ටික මේ ධර්ම ස්වභාවය තිබෙනවා. ඒ ධර්ම අනිත්‍යවට බලපාන ප්‍රතිඋප්පන්න ස්වභාවය, ප්‍රත්‍ය ධර්ම ස්වභාවය තේරුම් ගන්නට තමාට හිත යොදුවන් පස්සේ දැනෙන්න පුළුවන් විදිය ඔය කිව්වේ. දැන් මෙතන මම කිව්වා කරුණු තුනක්. එකක් තමයි ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියන එක තුන් ආකාරයකට බෙදෙනවයි කියලා කිව්වා. සහජාත, පුරේජාත, රූප ජීවිත ඉන්ද්‍රිය කියලා. ඊළඟට ඒ තුනේ තිබෙනා වූ වෙනස කියලා දුන්නා බලපාන විදිය. ඊළඟට තව එකක් අර නාම ධර්මයෝ ඉන්ද්‍රිය වශයෙන් ප්‍රත්‍ය වෙන සාලේ සහ රූප ජීවිත ඉන්ද්‍රිය විතරක් රූපයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වා. ඊළඟට ඒ වගේ ධර්ම 8ක් විශේෂයෙන් තියෙනවා කියලා කිව්වා. ඒ ඒ ටික තමයි මේ වෙලාවේ මම මේ පින්වතුන්ට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ස්වභාවයේ යටතේ මතක් කරලා දෙන්නා වූ ධර්ම සමූහය. එතකොට අපි ප්‍රශ්න සාකච්ඡා ප්‍රශ්න උත්තර සාකච්ඡා කරන අවස්ථාවේදී ඉස්සරහට තව කතා කරමු. තව එකක් මතක තියාගත යුතුයි. සූත්‍ර දේශනාවල් හරහා අපි මේ ධර්මය මේ ඇත්ත වශයෙන්ම සූත්‍ර දේශනාවල් වල කියවෙන්නා වූ ධර්මම තමයි තවත් සියුම් විදියකට මේකේ විස්තර විභාග කරන්න ආයේ වෙනම එකකුත් නෙවෙයි. උත්තර දේශනාවලට ගියන් පස්සේ අපිට හම්බ වෙනවා සම්පූර්ණ සියල්ලක්ම වෙනවා ඉන්ද්‍රිය ධර්ම 22ක්. ඒ 22 මේ අභිධර්මයේ හැටියට විස්තර කරන තැන ඒ එතන තියෙනවා නමුත් මේ ඉන්ද්‍රිය හැකියාව තිබෙන්නා වූ ධර්ම හැටියට ඒ 22කින් තෝරා ගන්නවා 8ක්. යම් කිසි විදියකින් කෙනෙකුට ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒ ඇයි එහෙම වෙන්නේ කියලා ඒකත් අපි පස්සේ සාකච්ඡා කරමු. මේ වෙලාවේදී මම මේ පින්වතුන්ට මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා මේක ගැඹුරු සාකච්ඡාවක්. තව එකක් තියෙනවා ඉදිරියේදී අපිට මේ විස්තජනා වාරය කියලා සාකච්ඡා වාරයක් නැවත යන්න සිද්ධ වෙනවා මේක අවසන් පස්සේ. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්ම 24ම කතා කරලා දැන් මේ අද කතා කරන්නේ 16 වෙනි කාරණය. තව කීපයක් ඉස්සරහට තිබෙනවා. සමහර ඒවා කෙටි, සමහර ඒවා දිගයි. ඉතින් ඒ 24ම කතා කරලා ඉවරනාට පස්සේ අපිට තියෙනවා මේ තව වැඩ කටයුත්තක් විශේෂයෙන්ම මේ කියපු ටික ආපහු ආපස්සට යන්න සිද්ධ වෙනවා. ආපස්සට ගිහිල්ලා විසර්ජනාව තේරුම් ගන්න ඕනේ. මේ අවස්ථාවෙත් මේ පිඟුතුන්ට තව ටිකක් ගැඹුරින් මේක වැටහෙවි තේරෙවි. අවබෝධ වේවි. ඒක නිසා මේ වෙලාවේදී සන්තෝෂ වෙන්න හැම දිනාටම මේ උතුම් ඉන්ද්‍රිය ප්‍රත්‍ය මේ විදිහට වටහාගෙන අනිත් ඉන්ද්‍රිය ධර්මයන් ඒකට කලපා බලාගෙන ඒ වගේම මේ වගේ තිබෙනා වූ ධර්ම ස්වභාව ධර්ම ස්වභාව ඇටියට දැනගෙන ඒවට කිසිම ඇලීමක් බැඳීමක් ආශාවක් තණ්හාවක් නොකර ඒ වගේම විනිවිදකක් හදාගෙන හැම දිනාටම ආර්මී ප්‍රාගන නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු කල්‍යාණ මිතු මිත්‍රයනි වන්සේ ජිනා ලංකාන් විසින් අද දවසේදී අපිට ඉතාමත් වාගනා උතුම් ධර්ම කොටසක් කිස්මත් කර දුන්නා අපිට දැන් සාකච්ඡාවට එළමෙන්න පුළුවන් ඊට පෙර මම මතක් කරනවා සමහරවිට මයික් මියුට් කරගන්න සංධ්‍යා මාත්මේ මයික් එක ඔන්නලා තියෙනවා මයික් මියුට් කරගන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සාකච්ඡාවල ඔබ වහන්සේ දේශනාවට පෙර අවසාන වසරට කියපු කොටසත් සම්බන්ධ කරලා මම යමක් සාධන ගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. දැන් මේ වර්තද ඉන්ද්‍රිය පත්‍ය ධර්මය ගැන කියනකොට අපිට කිව්වා ඉන්ද්‍රියෝ 22ක් ආකාරයට තියෙන බව. ඊට අනතුරුව වහන්සේ ඒ නාම ධර්ම හැටියට අටක් තමයි මෙතෙන්දී ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ කාරණා මතක් කරා. ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම 22කින් ඉන්ද්‍රියෝ පහක්ම රූප ඉන්ද්‍රිය හැටියට පේන්න තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, සාකාය ඉන්ද්‍රිය කියලා. ඒ වගේම එතනින් දෙකක් ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්ම නැති ධර්ම හැටියට දැකලා තිනවා. එතකොට ඊතුරු 15 තමයි නාමේන්ද්‍ර ධර්ම හැටියට 22 තුල තියෙන්නේ සාහනංශ. එතකොට ඔබ වහන්සේ අපිට මතක් මේ පැහැදිලි කරා වූ ඒ 8 ඒ 20 ඒ මැද ඇත්තව 15ට මට මැප් කරගන්න පුළුවන් වුණා. මනේන්ද්‍රිය චිත්ත චිත්තයටත් ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රියටත් සුඛේන්ද්‍රිය දුකේන්ද්‍රිය සෝමනස්ේන්ද්‍රිය දෝමනස්ේන්ද්‍රිය උපේක්ඛේන්ද්‍රිය ආදී වේදනාවටත් සද්දාේන්ද්‍රිය සද්දාේන්ද්‍රියටත් වීලීන්ද්‍රිය වීලීන්ද්‍රියටත් සතේන්ද්‍රිය සතේන්ද්‍රියටත් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රියටත් ඒකාග්‍රතාවයේ සමාධි ඉන්ද්‍රියටත් එහෙම කරගත සමනස මම අර අනිත් තුන දන්නේ නැති හින්දා මට ඒ කියන වහන්සේගේ උපදේශයක් ලබා ගන්න කැමති අනිත් තුන කිව්වේ අනච්ච සංඥා සමින්ද්‍රිය කියන එකත් අඤ්ඤේන්ද්‍රිය කියන එකත් අඤ්ඤතා ඉන්ද්‍රිය කියන එකත් සවනස ඒවා මේ ඒකාග්‍රතාව පැත්තට වැටෙන දේවල්ද මට ඒතන පොඩ්ඩක් ඒතන පැහැදිලි කර ගන්න පුළුවන් නම් සවනස ප්‍රයෝජනවත් කියලා හිතනවා තුරන් සර්ණයි. හොඳයි අපේ දැන් ලලිත් මහත්මයා හසුරුවන සහ ඒ වගේම ඒ පුරුදු කරන විදිහට දැන් ලලිත් මහත්මයාට පුළුවන්කම ලැබුණා ඒවා කොටස් කරගන්නට. එතකොට වර්ග කරගන්නට. අපි මහත්මයා අහපු ප්‍රශ්නයක් උදව් කරගෙන උපකාර කරගෙන අපි අනිත් ශ්‍රාවක පිරිස ගැන බලලා අපි මේක නැවත මෙන්න මේ විදිහට මේ සලකගත්තොත් හොඳයි කියලා මං හිතනවා. දැන් මම කිව්වා මේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ විස්තර වශයෙන් ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනයි කියලා. ඉන්ද්‍රිය ධර්ම 22ක්. මේ කියන්නේ පටලවා ගන්න හොඳ නැහැ මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන එක හැමතැනම කතා වෙනවා දැන් මොන ඉන්ද්‍රියද කියලා මේ තේරුම් ගන්නටත් බැරි වෙනවා හැම එකටම ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන දේන සහජාති ඉන්ද්‍රිය කියන පුරේ ජාති ඉන්ද්‍රිය කියනවා ජීවිත ඉන්ද්‍රිය මොනවද කියලා මෙහෙමයි තේරුම් ගන්නට ඕනේ විස්තර වශයෙන් ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා විස්තර වශයෙන් ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම 22 මේ ඇදලා විස්තර වෙwidetilde තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වල සමහර ඒවා ඉන්ද්‍රිය නමින් තිබුණට ඒකට මේ අනිත් එකක් මේ බලපවත්වා ගන්න පුළුවන් එහෙම හැකියාව එක්තරා විදිහකට තිබුණට නිකන් නාමිකව තිබුණාට මේ ප්‍රත්‍ය කතාවට ගන්නකොට ඒකේ වැඩදා වැඩ හැකියාවක් නැහැ. ඒක නිසා ඔය ඉන්ද්‍රිය ධර්ම 22කින් ප්‍රත්‍ය ධර්ම හැකියාව නොමැති නිසා අපි ඉන්ද්‍රිය ධර්ම දෙකක් අයින් කරනවා. ඉන්ද්‍රිය නමින් තමයි තියෙන්නේ. ඒක වෙන විදිහකට කතා කරනවා. හැබැයි ප්‍රත්‍ය කතාවට මේ දැන් ඉන්ද්‍රිය ප්‍රත්‍යනේ මේ කතා කරන්නේ. ඒක නිසා මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් මේක ප්‍රයෝජනෙට ගන්නට එක්තරා විදිහක අසරණකමක් නොහැකියාවක් තියෙන නිසා අපි මේ දෙක අයින් කරනවා. ඒ තමයි ඉන්ද්‍රිය ධර්ම 22කින් ස්ත්‍රී ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය කියන ධර්ම දෙක. හැබැයි ඔක රූප ගොඩේ තියෙන. දැන් එතකොට මේ දැන් බලන්න මේ කියාගෙන ගියපු ඒ වගේ මේ ඉන්ද්‍රිය නමින් කියවෙන්නා වූ ඉන්ද්‍රිය නමින් කියවෙන්නා වූ ධර්ම තිබුණා රූප වශයෙන් හතක්. රූප වශයෙන් හතක් තිබුණා. නාම ධර්ම වශයෙන් 15ක් තිබුණා. බලන්න චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූපයක්, සෝතින්ද්‍රිය රූපයක්, ගාහනින්ද්‍රිය රූපයක්, ජීවේන්ද්‍රිය රූපයක්, කායේන්ද්‍රිය රූපයක්, ඉත්තින්ද්‍රිය රූපයක්, පුරුසින්ද්‍රිය රූපයක්. දැන් මේවා මේ රූප සම්බන්ධයෙන් තියෙන්නේ. මේ රූප සම්බන්ධයෙන් තිබිච්ච ඒ වගේන් දෙකක් අයින් කරා. ඉත්ත්‍ින්ද්‍රිය පුරුසින්ද්‍රිය ප්‍රත්‍ය කතාවට යන්න බෑ. ඒක නිසා අනිත් පහ විතරක් බේරගත්තා. හැබැයි ඒවත් රූප. ඒක නිසා ඒක සම්පූර්ණම රූප මණ්ඩියටම අයින් කරනවා. තව කීයක් ඉතිරිද? 15ක් ඉතිරි. ඒ 15න් ඒ 15න් මේ ජීවිතේන්ද්‍රිය කියන එක ඇවිල්ලා අර චෛතසික ධර්මයක්. චෛතසික ධර්මයක්. ඔන්න ඒක එකක්. හැටියට ගණන් ගන්නවා. මනින්ද්‍රිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම හිතනේ. මනින්ද්‍රිය හිත. ඊළඟට තියෙන වේදනාව. වේදනාවට ගන්නවා පහක්. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛාේන්ද්‍රිය. ඔය පහම ගන්නෙ මොකටද? වේදනාවට. දැන් එතකොට ජීවිතින්ද්‍රිය එකක් තියෙනවා මනින්ද්‍රිය කියන්නේ හිත සුඛ මේ වේදනාව යටතේ ගන්නවා පහක් ඊට පස්සේ තියෙනවා ශ්‍රද්ධාව එක ඉන්ද්‍රියක් ඇයිසකයක් ඊට පස්සේ වීරිය කියන එක තියෙනවා තව ඉන්ද්‍රියක් සතිය තව ඉන්ද්‍රියක්. සමාධිය තව ඉන්ද්‍රියක්. ප්‍රඥාව යටතේ ගන්නවා හතරක්. ඒ තමයි පඤ්ඤේන්ද්‍රයයි අනඤ්ඤා තඤ්ඤා සාමිතින්ද්‍රයයි අඤ්ඤේන්ද්‍රයයි අඤ්ඤාතාවින්ද්‍රයයි කියන හතරම ඇවිල්ලා මේ ප්‍රඥා ඉන්ද්‍රියය පඤ්ඤේන්ද්‍රිය යටතේ තමයි කතා කරන්නේ. ඒක නිසා දැන් මේකේ ඔක්කොම ගත්තයන් පස්සේ තියෙනවා කීයක් වෙනවද දැන් මේ ජීවිතින්ද්‍රිය චිත්ත වේදනා සද්ධා වීරිය සති ඒකාග්‍රතා ප්‍රඥා කියන මේ අටට අර්ථික වස්සපු තාල ඒ ටික කොටු කරපු තාල ඒක නිසා මේ පඤ්ඤේන්ද්‍රිය කියන එකයි අනඤ්ඤා තඤ්ඤා සාමිතින්ද්‍රිය කියන එකයි අඤ්ඤේන්ද්‍රිය කියන එකයි අඤ්ඤා තාවිතින්ද්‍රිය කියන එකයි මේ ඔක්කොම ටික පඤ්ඤා ඉන්ද්‍රියට ගැනෙන්නේ මම හිතනවා මේක වැටහෙන්න ඇති කියලා තවත් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. කෙරුවන් සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේ දේශනා කරපු අවසාන ඉන්ද්‍රිය තුන ආර්ය ශ්‍රාවකින්ගේ විතරක්ද තියෙන්නේ හැම දෙනාගේම තියෙනවද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඒක ආර්ය ශ්‍රාවක අවස්ථාවේදී විතරයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේක පාවිච්චි කරන්නේ අර මාර්ග මාර්ග සහ පලාට අවස්ථාවේ විතරයි. ඒක නිසා ආර්ය භාවයත් එක්ක තියෙන හින්දා තමයි ඒක උසස් තත්වයකට දාලා කතා කරන්නේ අනිත් ඒවා පඤ්චේන්ද්‍රිය හැටියට මෙහා පැත්තේ ඒවා දියුණු කරන ඒවා. තේරුවන් සර්. අත්තරවන් සන්නයි ස්වාමීන් වහන්සේ එතෙන්දී අර නොදන්නා දේ දැනගත්තා කියන අර්ථයෙන් අනඤ්ඤාතාඤ්ඤා සාමීති ඉන්ද්‍රිය කියන එක සෝවත් සෝතාපට්ටි මාර්ගයේ ඵලයේ කියලා තේරෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ඒම ඒ මාර්ග ඵල කියන සිත් දෙකේ දෙන ප්‍රඥාවමද මේ මේ විදිහට ඉන්ද්‍රියක් හැටියට ප්‍රකාශ කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න කියලා සම්මතනවා. හොඳයි. ඇත්ත වශයෙන්ම මේ මේ ආර්ය නිවන් අරමුණු කරන අවස්ථාවේදී නිවන් අරමුණු කරන අවස්ථාවේදී නිවනට හැරිලා ඉස්සෙස්සර වෙලාම වැඩ කරන්නා වූ හිත තමයි සෝවාන් මාර්ග හිත. එතකොට සෝවාන් වෙන අවස්ථාව වෙනකොට ඒ හිත කවදාකවත්ම නිවන් දැකලා නැහැ. නිවන් කියන ධර්මය ඒ ශාන්ත ධර්මය නිදහස් වෙච්ච ධර්මය සූක්ෂම වූ ධර්මයේ කවදාකවත්ම මීට කලින් ස්පර්ශ කරලා නැහැ. ඒක නිසා කියනවා ඒක අනඤ්ඤාතයි. ඒ නිවන දැකපු නැති දෙයක්. ආන්නේ ඒ අනඤ්ඤා අනඤ්ඤාත ධර්මය මම දැන් දකිනවා දැක ගන්නවා කියලා අඤ්ඤස්සාමි කියන්න වගේ නොදකපු දෙයක් දැකීමට පෙළ ගැසී යන්නා වූ ධර්මයේ ඉස්සෙල්ලාම මේ ඉස්සෙල්ලාම මුහුරත් අවස්ථාවට පත් වෙන නිසා මෙන්න මේ අනඤ්ඤා තඤ්ඤා සාමිතින්ද්‍රය කියන එක මේ මාර්ගයේ සෝවාන් මාර්ගයේ කතා කරනවා. ඊළඟට අපි යම් මේ දෙවෙනි එකට යන්තම් හරි දැන් ඔන්න නිවන් දැක් අඤ්ඤින්ද්‍රිය ඵලය සකදාගාමි සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල ඊට පස්සේ තවත් ඉස්සරහට තියෙනවා. හැබැයි දැනගත්ත දෙයක්. මේ අන්ඉන්ද්‍රිය අනිත් එක තමයි අවසානයට කියන්නේ ਸਰව සම්පූර්ණව. දැන් සෝවාන් මාර්ගයෙන් ආරම්භ කළා වූ නොදැනගත්තා වූ දෙයක් දැන ගැනීමට හැරුණාපත් වුණා ඒ දැනගැනීම දැනගත්තා වූ ඒ අලුත් ධර්මයේ පරිපූර්ණව හොඳටම සාමුලින්ම දැනගෙන මේ පරිපූර්ණ වෙච්ච තැන තමයි රහත් ඵලයේ පවතිනා වූ ඒ හිත. ඊට මෙහා පැත්තේ තියෙන ටික තමයි අවස්ථා හතක් ගන්නවා අඤ්ඤේන්ද්‍රිය හැටියට. ඒක නිසා මේ ඔය නිවන් දැක්කීමට නිවන් අරමුණු කරලා වැඩ කරන අවස්ථාවේදී ප්‍රඥාව ක්‍රියාත්මක වෙන ආකාරයට හැටියට තමයි ওই නම් තුනකට වැටලා තියෙන්නේ ඊට කලින් දැන් ඔය ඔය ඔය ටික ඇවිල්ලා මේ අසංකත ධාතුවට අසංකත ධාතුව පැත්තට හැරිලා තියෙන ඒවානේ ඔය ඔය අඤ්ඤේන්ද්‍රිය ඕවා ඇවිල්ලා මෙහි මේ සංඛාර සම්බන්ධයෙන් වැඩ කරන ඒවා නෙවෙයි වා කෙලින්ම නිවන පැත්තට හැරිලා වැඩ කරන ප්‍රඥාවේ තිබෙන ආකාරචීතියකට තියෙන්නේ. හැබැයි ඊට මෙහා පැත්තේ මේ සංස්කාර අතකට ගහනවා මේ මේ අපේ නුවණින් විදර්ශනා ඥාන මණ්ඩලයේ සංස්කාරයන්ගේ අනිත්‍ය මොනව බැලුවත් ඔය සංස් දැන් ඔය විදර්ශනා කරනවා විදර්ශනා කරනවා විදර්ශනා කරනවා කියලා ඔය කරන හැම එකම ඇදේට හරි කුදේට හරි කැඩිලා යන එකට හරි වැටෙන හැකට හරි මතුවෙන එකට හරි ඔය සංස්කාරයන්මනේ ඔය ඇද ඇද ඇද ඇද මේ ගෝණින් ලිහලියා ලිහලියා බලන්නේ ඊට වඩා දෙයක් නැහැ හැබැයි ඒ වැඩේටත් තියෙන දෙපෑය මේ ඒ වැඩේටත් තියෙන දෙපෑය හයි හක්තිය තිබෙන්නා වූ ප්‍රඥා ස්වභාවය ආන්නේ එතනදී පඤ්ඤේන්ද්‍රිය හැටියට වැඩ කරනවා ඔය සත් බෝධිපාක්ෂික ධර්ම සමුදායේ සම්මර්ෂණ ඥානිය ඉඳලා. දැන් ওই විදර්ශනාවකට ගොඩ වෙන අවස්ථාවෙල සම්මර්ෂණ ඥානෙ පටන් ගන්නනේ. ওই සම්මර්ෂණ ඥානෙන් පටන්ගෙන එතනින් ගිහිල්ලා අපි ඉස්සෙල්ලා කතා කරානේ ඔය මේ උද්‍යව්‍ය භංග ඊට පස්සේ භය ආදීනව නිබ්බිදාව ওই මුචිත කම්මිතා පටිසංඛා සංඛාරක මේ සංඛාරකාව ඊට පස්සේ අනුලෝම යන දක්වා ඒ අවස්ථාවේදී ඉන්ද්‍රිය හැටියට වැඩි යන ධර්මයක් තිබෙනවා. ඒ පඤ්ඤේන්ද්‍රිය හැබැයි ඒකේ මූප්‍රාගිය අවස්ථා තුනක කතාව තමයි ඔය අනඥා තඤ්ඤ සාමිත්‍ත්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤාතාවෙන්ද්‍රිය කියලා කියන එකෙන් කියන්නේ. ඊළඟ සැරේ. ඒතරම් සන්නස් ස්වාමීන් වහන්සේ එතනදී අර අඤ්ඤේන්ද්‍රිය කිව්ව එක අවස්ථා හතකදී දෙනවා ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න මම ඇත්තටම හිතන් හිටියේ අර සකදාගාමි අනාගාමි කියන ත්‍ත්වයේදී යෙදෙනවායි කියලා වගේ. පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. ඒක ඒක දැන් බලන්න මේ ඔය මාර්ගයටත් අවශ්‍යයි ඥානය ඵලයටත් අවශ්‍යයි ඥානය මාර්ගයටයි ඵලයටයි දෙකටම අවශ්‍යයිනේ එතකොට කවදාකවත්ම මාර්ගයේදී ඥානීය ක්‍රියාත්මක වෙලා ඵලයේදී ඥානීය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා එකක් නැහැනේ. එතකොට සෝහං මාර්ග අවස්ථාවේදී අනඤ්ඤා තඤ්ඤා ස්වාමිතින්ද්‍රිය ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ ඵලය සෝවාන් සකදාගාමි මාර්ගය ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරිහත් මාර්ගයේ කියන අවස්ථා තුනම එක්කාසු කරලා කතා කරන තැන තමයි ඔය ඒ ස්ථාන තුනේ ප්‍රභේදය කතා කරන තැන තමයි ඔය අඤ්ඤින්ද්‍රිය විස්තර කරන්නේ. අඤ්ඤින්ද්‍රිය විස්තර කරන්නේ ඊට පස්සේ රහත් ඵලයටපත් වෙච්ච අවස්ථාවේ කතා කරන තමයි අඤ්ඤාතාවිත කතා කරන්නේ. එහෙමයි. මහම් දෙවිසරන් සම්මේ ස්වාමීන් වහන්සේ තව කෙටි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අර අපි සහජාත ප්‍රත්‍යයෙන් අධිපති ප්‍රත්‍ය කතා කරනකොට අපි කතා කරා විරිය විමාංශා එතකොට චිත්ත කියන කොටස ඒ කියන්නේ ඡන්ද චිත්ත විරිය විමාංශා කියන හතරම ඒ ගණයට යෙදিলা තිබුණා ඒකින් එකක් විතරයි ඒ ඉන්ද්‍රිය අධිපති කෘත්‍ය කරන්න කියලා දැන් මෙතනදීත් අපිට දැන් සහජාත ප්‍රත්‍යයෙන් බලනකොට අපිට අටක් කොටස් අටක් මේ විදිහට සඳහන් කරාට එතකොට එතනදිත් අපිට සලකන්න වෙන්නේ මේ විදිහට සාමාන්‍යස. ඒ කියන්නේ මේ යටින් එකක් ඒ අවස්ථාවේ ඉන්ද්‍රිය ප්‍රස්තියෙන් ප්‍රස් වෙනවා කියලාද එහෙම නැත්නම් මේ යෙදෙනකොට මේ අටම අටම යෙදෙනවා නම් ඒ අටම ප්‍රස් වෙනවද කියන එක ඉන්ද්‍රිය ප්‍රස්තියෙන් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමාන්‍යස පෙරවන් කරන්න. දැන් ඕකේ මේ ප්‍රත්‍ය කතාවේ ඔක එහෙමනම් කියලා නැහැ. නමුත් ඉස්සරහදී විස්තරයක් කරන්න සිද්ධ වෙනවා. ඒක කරන්න සිද්ධ වෙන්නේ විසර්ජනා වාර්ගයේදී. හැබැයි ඉන්ද්‍රිය දැන් අනිත් ඒවා ගවන් කරනකොට ඔකේ ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ මේ දැන් අපි හිතමු සරලව ගම්මු සරලව ගම්මු මේ සෝත විඥානෙ සෝත විඥානෙ ගත්තාම එතන තිබෙනවා මන හිත විඥානෙ එකක් ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ තියෙනවා මේ වේදනාව එකක් වේදනාව එකක් තියෙනවා ඊට පස්සේ මේ ඒවා ඒවා අතහැරියොත් එහෙම අනිත්‍යවට අනුයාත වෙනවා තමන්ගේ වැඩේ කරනවා දැන් ජීවිතින්ද්‍රිය කියන එක ඔය චෛතසික ධර්ම 7යි චෛතසික ධර්ම 7යි සිතයි වේදනාවයි ගත්තාම ඒකේ තියෙන ජීවිතීන්ද්‍රිය එතනදී කැම දීම හැටියට එයා බල පවත්නවා. එතකොට එයා තමයි එතන ඒ කෘත්‍යයේ ලීඩර්. කාරණේ දැනගැනීමේදී අරමුණ දැනගැනීමේදී ජීවිතේන්ද්‍රියට එතන මොකක්වත් කරන්න බෑ. ඒක නිසා ජීවිතේන්ද්‍රිය අනිත් අයගේ උදව්ව ලබාගෙන දැනගැනීමේ ක්‍රියාව સિદ્ધ කරනවා ඒ ඉන්ද්‍රිය ස්වභාවයෙන් එතකොට ජීවිතේන්ද්‍රිය කියන එක ශක්තියක් ලබා දුන්නත් ඒක තමන්ගේ ආරම්මණය දැනගැනීමට පාවිච්චි කරනවා මේ චිත්තය ඊළඟට අරමුණේ තිබෙනා වූ වේදනාව විඳින්න ඕනේ වේදනා චෛතසිකය. ජීවිතේන්ද්‍රියෙන් දෙන්නා වූ ශක්තිය අරගෙන විඳීමේ ක්‍රියාව සිදු කිරීමේදී මේ එයා ප්‍රධාන දේ කරනවා. ඔය හැම එක්කිනාගේම තියෙන්නේ හැම එක්කිනාගේම තිබෙන්නේ Tamanට Taman අනුයාත කරගෙන තමන්ගේ පාලනයට නතු කරගෙන තමන්ගේ වැඩේ කිරීමයි. දැන් අපි හිතුවොත් එහෙම ඔකේ එක්කෙනෙක් ඉන්නවා කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් එහෙම අනිත් අය යටත් උනායි කියලා කිව්වොත් එහෙම ඊට පස්සේ මේ එක්කෙනෙක් විතරයි වැඩේ ඇදගෙන යන්නේ. ගෙදරක් ගත්තොත් එහෙම අපි හිතමු ගෙදර අම්මයි තාත්තයි ගෙදර ප්‍රධානියයි මේ ඔක්කොම ඉන්නවා. ගෙදර උයනේ කෙනෙක් ඉන්නවා. මේ මේ උයනේ කෙනා හැබැයි එයා ගෙදර ප්‍රධානියා නොවුනාට ඒ කටයුතු කිරීමේදී එයා ඒකේ කොටසක් වෙලා අනිත් අයට බලපෑම් කරන ස්වභාවයේ තින්නවා කුසිය වැඩ කරන එකෙන්. හැබැයි එතන අනිත් අය හිටියත් ආගේ බලපෑමකුත් අනිත් අයට තියෙනවා. එයානේ කණ්ඩ හදන්නේ. හැබැයි කණ්ඩ එයා හැදුවට හොයන එක්කිනා වෙනයිනේ. එතකොට එයාගේ බලපෑමක් gedara හිමිය හැටියට තියෙනවා. ඒකත් බලපානවා. ඒක නිසා අන්‍යෝන්‍ය ස්වභාවයක් ඔකේ තියෙනවා. අනිත් ඒ වගේ ලබා ගන්නවා තමන්ගේ කෘත්‍ය સિદ્ધ කරනවා. Bom pensamento. අපි මේ තව ටිකක් අර විසර්ජනා වාරයට යනකොට ඔක දැනගන්න පුළුවන්. ඒකේ තියෙනවා මේ විසර්ජනා වාරයක් තියෙනවා. ඒකේ මම එකක් දෙකක් විතරක් තැන් තැන් වලින් ওই වරින් වර කියලා දුන්නා. ඊළඟට විසර්ජනා වාරයක් තියෙනවා. අර මේ තව එකක් තිබෙනවා මේ ප්‍රත්‍ය ගණනය කිරීම ඒ දෙකට යනකොට ඔය තියෙන මේ ප්‍රශ්න මගේට යනවා කියලා මම විශ්වාස කරනවා. තාත්තම මේ අතපත ගහගෙන යන්නේ විදියක් නෙමෙයි කරන්නේ. හැබැයි මේකෙමුත් එක්තරා විදියක අවබෝධයක් ඇති වෙනවා කියලා මම ඉතින් විශ්වාස කරනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ පින්වතුන්ට අහන්න පුළුවන්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ අනඤ්ඤා පඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය ගැන හිතුවොත් ඒක එතකොට ප්‍රඥා චෛතසිකය සම්බන්ධ සම්බන්ධයි වගේ. එතකොට ප්‍රඥා චෛතසිකය දැන් සෝවාන් මාර්ගසිත ඵලසිත ඇති වුනහම ඒ සිතත් සමග එකතු වෙන චෛතසික සමග තියෙන ප්‍රඥා චෛතසිකයේ මේ අනඤ්‍යතඤ්ඤ සමිතින්ද්‍රිය අධිපති වශයෙන් ඒ මාර්ගය යන්න උපකාර වෙනවා වගේ කියලාද හිතන්න ඕන ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් ඒ අධිපති කෘත්‍ය කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බොහොම මේක මේ ඔය මේක මයික්ස් යූස් කරගන්න නම් හොඳයි මේ කන මල්ලිකා මහත්මිය මයික් එක මියුට් කරගන්න හොඳයි එනවා තාම වෙලා තියෙන්නේ දැන් සම්බන්ධුනේ මම හිතන්නේ මල්ලිකා මහත්මිය මයික් එක ඔෆ් කරගන්න. හොඳයි මේ ඇත්තට මේ අපි මේ ඔය ප්‍රශ්නේ ප්‍රශ්නෙට උත්තරයක් අනාගතේ එන බව මම හොඳටම දන්නවා. නමුත් මේ වෙලාවට මම කොටසක් කියලා දෙන්නම්. අහපු ප්‍රශ්නෙට තේරුම් ගැනීම සඳහා ඔය ධර්ම තිබෙනවා මේ ධර්ම අපි මේ කතා කරන්නේ තනි තනියෙන් අරගෙන. තනි තනියෙන් අරගෙන තමයි මේ ධර්ම කතා කරන්නේ හේතුප්‍රත්‍ය වෙනම හේතුප්‍රත්‍ය ප්‍රතිඋප්පන්න ස්වභාවයට ගැනෙන ධර්ම වෙනම අධිපති ප්‍රත්‍ය වෙනම ඒකේ ප්‍රත්‍ය උප්පන්නය වෙනම ඉන්ද්‍රිය ප්‍රත්‍ය වෙනම ඒකේ ප්‍රත්‍ය උප්පන්නය වෙනම ওই විදිහට තනි තනි තනියෙන් තමයි මේක ඉස්සර වෙලාම මේ උද්දේශවාරය නිද්දේශවාරය කරගෙන යන්නේ. හැබැයි අපි එහෙම කිව්වට ඕක මහා සංකීර්ණයි. ඒ කියන්නේ එක තැනක එක තැනක තියෙනවා මේ අධිපති භවයි ඉන්ද්‍රිය භවයි සමහර වෙලාවට විපාක භාවයයි අන්‍යෝන්‍ය භාවයයි මේ එක ධර්මයක් හත අටක වැඩ කරනවා. කීපයක වැඩ කරනවා. ඒක ඒක මේ කියන්න ඕන හරීම මේ හරි පරිසෙන් නැත්නම් ඒක අවුල් වෙනවා. දැන් ඔය අහපු එකේ අධිපති භාවයක් තිබෙනවා ඉන්ද්‍රිය භාවයක් තිබෙනවා. ඒක නිසා ඔය විතරක් නෙවෙයි තවත් අන්‍යෝන්‍ය භාවයක් තිබෙනවා. සහජාත භාවයක් තිබෙනවා. ඒක නිසා ප්‍රත්‍ය ධර්ම ගුණ කීපයක තමයි ඔක වැඩ කරන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් මම මේක ඉස්සෙල්ලා කියලා තියෙන සමහර ඒවා නම් ඇත්ත වශයෙන්ම අලුත් දේවල් නෙමෙයි නැවත සීපක් ගන්න එක විතරයි කරන්නේ. අපි හිතුව මෙහෙම එක නෝන කෙනෙක් ඉන්නවා එයා එයා මේ ගේ අම්මයි තාත්තයි ගමේ ඉන්නවා එතකොට එයා වැඩ කරන්නේ කොළඹ එයා දොස්තර කෙනෙක් කොළඹ ස්පිතාලේ දොස්තර කෙනෙක් එයා අපි හිතමු එයා ඉන්නේ හොරණ කියලා මහා ගෙදර තියෙන හොරණ. ඒත් අම්මයි තාත්තයි ඉන්නවා. ගමේ. ඊළඟට මේ දැන් එයා විවාහ වෙලා මහත්යෙකුත් ඉන්නවා. ඊළඟට එයාගේ දරුවෝ දෙන්නත් කොළඹ ඉස්කෝලේකට යන්නේ. ඊළඟට එයාට වාහන පදවන්නත් පුළුවන්. බලන්න හැකියාවල් කොච්චරක් තියෙනවද කියලා ගුණාංග දැන් එයාගේ අම්මයි තාත්තයි ඉන්නේ හොර. එයා දොස්තරවරියක් වැඩ කරන්නේ කොළඹ මහස්පිතාලේ. ඊළඟට එයාගේ මහත්තයා ඉන්නවා ඒකට මෙයා වයිෆ් කෙනෙක්. ඊට පස්සේ මෙයාගේ දරුවෝ ඉන්නවා මෙයා ඇවිල්ලා අම්ම කෙනෙක්. ඊළඟට මෙයාට ඩ්‍රයිව් කරන්නත් පුළුවන්. දැන් මෙයා යනවා පොරණ ගෙදරට. අම්මා තාත්තා බලන්න යනවා. යනකොට ඔය ඒ ඒ මිනිස්සයා ගමට යනකොට වැඩ කෑලි හතර පහක් සිද්ධ වෙනවනේ එක වෙලාවෙ. ඒ තමයි දුව යනවා. දොස්තර නෝනා යනවා. අම්මා යනවා. ඊට පස්සේ වයිෆ් යනවා. ප්‍රියදුරෙක් යනවා. ඔය ටික සිද්ධ වෙන්නේ එක වෙලාවෙ. ඒ නෝනා හොරණ මහගෙදරට යනකොට අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් බැලුවොත් දුව එනවා. දරුවන්ගේ සාපේක්ෂව බැලුවොත් එහෙම අම්මා යනවා. ස්වාමියාට සාපේක්ෂව බැලුවොත් එහෙම වයිෆ් යනවා. ස්පිතාලට සාපේක්ෂව බැලුවොත් එහෙම දොස්තර යනවා. වාහනයට සාපේක්ෂව බැලුවොත් එහෙම ප්‍රියදුපා යනවා. එක වෙලාවෙම ඔය ඔක්කොම ටික යනවනේ. ඔය වගේ ඔය ඔය ධර්ම බැලීමේදී ඒකට කියනවා පත්‍ය ගණනය කරනවා කියලා. ඒක ඉස්සරහදී කියලා දෙන්නම්. මේක කිවුරුණාට පස්සේ එක වෙලාවක ඔය ප්‍රත්‍ය ධර්ම කීපයක් එක තැනක වැඩ කරන කතාවක් තියෙනවා. ඒක නිසා ඒ අනුව හිතාගත්තම හොඳයි කියලා මතක් කරන්න පුළුවන් සර්. ඕම් පින්සම් නම් තෙරුවන් සරණයි. එමයි ස්වාමීන් වහන්සේ අපි මොහොතක් නියුඩිව සිටියා කල්යනා මිත්‍රපතියන්ට ප්‍රශ්න තියෙනවද කියලා කල්යාණ මිතු මිත්‍රයන්ට අද මේ අපි අද ඉගෙන ගත්තා වූ පුරේ જાති ඉන්ද්‍රිය පත්‍යෙන් ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් අද සාකච්ඡා නිමා කරන්න බොහෝ විට ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීමට ටිකක් කල් යන හින්දා වෙන්නේ නැති ප්‍රශ්න කොට ගන්න පාසු වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ සිකුරාදා දිනේදී අවස්ථාවක් ලැබුණොත් මේ කාරණාවන් නැවත සාකච්ඡා කරන්න ඉන්න අනතුරු අපිට මම හිතන කල්යන මිතුරන්ට හැකියාව තියෙයි ප්‍රශ්න ගොනු කරගන්න. එහෙමනම් අපි අද මේ සාකච්ඡාව නිමා කරමු. මම ඊටම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙනවා ජයන්ත මහත්මයා අද සාකච්ඡාව නිමා කරන්න ප්‍රස්වාන වාස්තුවෙන්ට පෙර තිරුවන් සරණයි. නයි තිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතනවා අදත් අපිට ස්වාමීන් වහන්සේ ඊටාත්ම සවිස්තරව මේ ධර්ම කටයුතු කාරණා ටික අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපිට සුලභව අහන්න නොලැබෙන මේ වගේ ධර්මයක් අදත් අපිට අහන්න තරම් භාග්‍යයක් ලැබුණා ඒ උපකාරය නිසා. ස්වාමීන් වහන්සේ අපි සවන්ට සිස්ලස්ස කල්යන මිත්‍රයන් වෙනුවෙනුත් ඒ වගේම මේ ධර්මයේ නොයෙකුත් රටවල් වල ඉන්න අය පටිගත කළ දේශනාවලට සමන් දෙනවා. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නත් අපෙන් අහන හුඟක් වෙලාවට. ඉතින් ඒ වගේ දේවල් නිසා අපි තාමත්ම කෘතඥ පූර්වක වෙනවා ස්වාමීන් වහන්සේ මේ කරන ඉතාම විශාල කැපකිරීමක්. අපි දන්නවා කාලයත් එක්ක බලනකොට මධ්‍යම රාත්‍රිය දක්වාම ඇතැම් දිනවල ඔබ වහන්සේ අපහාරයෙන් ඉඳලා අපිට මේ ධර්මයේ කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ හැමෝම වෙනුවෙන්ම අප්‍රමාණ පින් කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරන ඔබ වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණ වශයෙන් අවබෝධ වීමට හේතු වාසනා ලැබේවා කියලා අපි සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් සවන්ට සිසිලස ප්‍රාර්ථනා කරන සාමනාස ඔබ වහන්සේට යොමු වෙනම් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න. ත්වන් සරණයි. හොඳයි. පින්වත් හැම දිනාටම යහපතක් වේවා. ත්වන් සරණයි. අද අපි මේ කතා කරපු ධර්ම කාණ්ඩය ධර්මගාම්භීර බව අපිට තේරෙනවා. නමුත් එක්තරා මට්ටමකට තමයි අපි විස්තර කරේ ඉස්සරහදී තව අපි මේ අපිට මේක අපේ ජීවිතයට සම්බන්ධ කරලා අපේ ජීවිත වටපිටාවත් එක්ක ඇදලා හාරලා අවුස්සලා ගන්නකොට ඕක යම්කිසි අවබෝධයක් අපිට එනවා මේ එක ධර්මයක තිබෙනා වූ ක්‍රියාකාරී ස්වභාවයන් කොච්චර තියෙනවාද කියලා. ඉතින් අද ඉන්ද්‍රිය ප්‍රත්‍ය පිළිබඳව කතා කළේ ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අපි මෙහින් අවසන් කරන්නේ නැහැ. තවත් ඉදිරි අවස්ථාවකදී මේ පත්‍ය කතා කරලා අවසන් වුණාට පස්සේ නැවත අපි වරින් වර මේවා ගන්නවා. ඉතින් අපි අහගෙන ඉන්නා පින්වතුන්ට අදත් අවස්ථාව සැලසුණා මේ පිළිබඳව හිතින් නුවණින් ස්පර්ශ කරන්න. Tamange දැනුමේ හැටියට තමයි අත්ත වශයෙන්ම මේවා හිතට වැටහි දැනී යන්නේ. ඉතින් අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඒ ගැඹුරු ධර්මය තව තව හොඳට වටහා ගන්නට නුවණ පහළ වේවා කියලා. ඒ වගේම මේ ලෝකයේ තිබෙන්නේ එක්තරා විදිහක ක්‍රියාකාරී ස්වභාවයන් පමණයි. ක්‍රියා මාත්‍ර. රූප හැටියට ඉස්මතු වෙලා තිබුණා ලොකුවට පෙනුනාට ඕව එක්තරා විදිහක යම්කිසි ධාතු ස්වභාව මත පමණයි ධාතු ස්වභාව තියෙන ක්‍රියාවක් එක්ක ඥාතිත්වයේ පවත්වාගෙන ඒවා අපිට ඇත්ත වශයෙන්ම ඉස්සෙල්ලා ඉස්සර වෙලා ලෝක සම්මුතියින්ද වැහි තියෙනවා ඒව ඇර ඇර බලන්ට කියලා දෙන විදිහක් තමයි තවත් විදිහක් තමයි මේ. ඉතින් අදත් මේ ධර්මයට ඇහුම්කන් දීම නිසා හිතීම මෙනෙහි කිරීම නිසා හිතේ ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති කරගත්තා. ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති වෙන්නේ නැහැ වීරියයි සිහියයි නැතුව. හැබැයි සමහර වෙලාවට අනු අර වටහා ගන්නට අමාරු වෙනකොට ප්‍රීති සම්බොජ්ජංගේ එහෙම වැඩ කරන්නේ නැති අවස්ථා තියෙනවා. සතිය වැඩ කරනවා සිහියෙන්, වීර්යය වැඩ කරනවා. ඒ වගේම ප්‍රඥා චෛසිකේ වැඩ කරනවා, සමාධි ගතිය වැඩනවා. ඉතින් මේ විදිහට හරිය උත්සාහයක් යෙදුවා මේ ධර්ම කාරණේ තේරුම් ගන්න. ඉතින් ඒ සඳහා මඟ පෙන්වුවා වූ සහ ඒ වගේම සංවිධාන කටයුතු කිරීම වශයෙන් මේ ධර්ම මණ්ඩලයේ මෙහෙයුවා වූ පින්වත් ලලිත් අලුවත් මහත්මයාටත් ඒ වගේම ජයන්ත මහත්මයාට ඒ ලලිත් මහත්තයාගේ පවුලේ සෑම දෙනාටමත් ඒ වගේ මේ අසාගෙන සිටිනා සියලු දෙනාටමත් ධර්මාභූති වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත් ලලිත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා දුක කරදරයක් නැතුව යහපත් ධර්මාර්ගයේ සුවසේ ආගන්ට ලැබේවා. ඉතින් මේ මෙහෙවන්නා වූ පින්වත් කල්යාණ මිත්‍ර ජයන්ත මහත්මයාටත් ප්‍රශ්න අහන්නා පින්වත් මහත් මහත්මීන්ටත් කිසිම දෙයක් අහන්නේ නැතුව අසාගෙන ඉන්නා වූ අහගෙන ඉඳලා තේරුම් ගන්නට මහන්සි ගන්නා වූ ළඟදුර වශයෙන් සිටින්නා වූ මේ රට පිට රට වශයෙන් සිටින සියලු දෙනාටම ධර්මාභෝධය කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ ධර්මයේ ඇසීම හිතීම මෙනෙහි කිරීම මහා උතුම් මාර්ගයක් ප්‍රතිපදාවක් වේවා කෙලවර නිවනින් සැනසීම සිද්ධ වේවා කියලා මෛත්‍රීන් සෙත් පතනවා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි साधु साधु साधु साधु साधु साधु